දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ශීලොම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා ධර්ම කෞරවෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ සූරියස්ස භික්කවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතං පුබ්බ නිමිත්තං යතිදං අරුණුක්කං ඒවමේව කෝ භික්කවේ සත්තන්නම් බොජ්ජංගාණං උපාදාය ඒතං පුබ්බ නිමිත්තං ඒතං කුප්පුපතං යදිදං යෝනිසෝ මනසිකාරෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන මේ වගේ දවසක වැඩ පිළිවෙලක් කරනකොට හැමදාම ඒ කාලයෙන් සෑහෙන වෙලාවක් ගත කරන අපි ධර්ම දේශනාව සඳහා ඒක අපි පාවිච්චි කරන්නේ සුත අනුග්‍රහිතේ පිණිසයි භාවනා කරන කෙනෙක් වරින් වර වරින් වර මේ සුතමය ඥානයේ භෞසුත භාවය දියුණු කරගත යුතුයි ඒ අනුග්‍රහ කිරීම භාවනාත්මක ලොකු ලාභයක් ශ්‍රද්ධාවට ලොකු පිටිවහලක් වෙන නිසා ඒකට අපි මේ සූර්ය සූත්‍රය ඉදිරි තියාගත්ත සංවිතනිකායේ සඳහන් වෙලා තියෙනවා ඒකදී සරුවච්චන් වහන්සේ උපමාවක් ගෙදහැර පානවා ලෝක න්‍යාය ධර්මකින් ඒක උපමාව අනුව උපමේයක් සසඳනවා භාවනා කරන ජීවිතයකට. ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධියෙන් පටන් අරගෙන විපස්සනා ඥාන දක්වා විහිදීමකට දන්න තැනින් පටන් ගැනීමක්. ඒ දන්න තැන තමයි සූර්යස්ස බික්කවේ උදයතු. ඉර නැගීමට සූර්ය උදාවට පූර්ව නිමිත්තක් පූර්වාංගම වශයෙන් හැමදාම අරුණ කියලා එකක් තියෙනවා. ඒ නිසා කවදාකවත් අරුණගින් නැතුව ඉර උදාවක් වෙන්නේ නැහැ. ඒ නැත්නම් මේක ප්‍රතිපදාව. මේක පිළිවෙලට යන වැඩක්. ඊට නගිනවා කියන එක ගහින් ගෙඩියෙන්න වගේ සිදුවෙන එකක් නෙවෙයි. ඊට පස්සේ සරුවචන්සේ සඳහන් කරනවා සත්තන්න බොජ්ජංගානම් භික්කවේ උපාදාය. මේ ධර්මය අපි මේ එදිනදා ජීවිතයේ දියුණු පවණු කරන මේ ධර්මය බොජ්ජංගයක් වඩපත් වෙන්න නැත්නම් බෝධියට නැඹුරු වෙන්න ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. එකවර සිද්ධ වෙන්නේ නැහැ. එක රැකින් සිද්ධ වෙන්නේ නැහැ. එක බණකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ ක්‍රියාවලියක් හරහා. ප්‍රතිපාටියක් හරහා. ඒ ප්‍රතිපාටිය තමයි ප්‍රතිපදාව කියලා අපි සඳහන් කරන්නේ. ඉතින් ඒක නිසා කාටත් පහේ යුතුයකමක් තියෙනවා මේ ප්‍රතිපදාවේ ටික ටික මොහොතෙන් මොහොත කරන වැඩ වැඩ පිළිවෙලක්. ඒකේ කළ යුතු සම්පාදනය කළ යුතු ඒ කාරණා ටික තමන් කරනවා නම් කවදා හෝ එක ගැම්මක් බවටපත් වෙලා අදිෂ්ඨාන ශක්තියක් බවටපත් වෙලා අපිට අද හිතා ගන්න බැරි තැනකට යන්න පුළුවන්. එදාට එනකොට ඒක හැකි දෙයක් බවටපත් වෙනවා. අද නම් නොහැකි, බැරි, කම්මැලි එහෙම නැත්නම් විශ්වාසයේ මදි තැන නමුත් මේ ටික ටික ටික ටික එකතු වෙලා ඇති වෙන ගැම්ම සරුවච්චන් වහන්සේ විතර දන්න කෙනෙක් ලෝකේ නැහැ. ඒ නිසා සත්ත බොජ්ජංග ධර්ම පහළ වෙන වෙලාව එනකන් මාළඟ බොජ්ජංග ධර්ම වැඩෙන බවක් ඒ යෝගාචර දන්නේ ඒක යෝගාචරයට අවශ්‍යත් නැහැ. නමුත් යෝගාචර දත යුත්තක් තියෙනවා කල යුත්තක් තියෙනවා සත්තන්නම් බොජ්ජංගාණං උපාදාය එවම් පොබ්බ නිමිත්තං එවම් පුබ්බංගමං යදිදං යෝනිසෝ මනසිකාරෝ නමුත් Taman කටයුත්තක් කරනකොට ක්‍රියාවක් වචනයක් හිතවිල්ලක් ඒක යෝනිසෝ මනසිකාරයටද වැටෙන්නේ අයෝනිසෝ මනසිකාරට වැටෙන්නේ කියන එක නම් දත යුතුය ඒක Taman නිතරම බලන්න ඕනේ එක වෙලාවක් කරලා බෑ නිතර නිතර බලන්න ඕනේ බලනකොට අපි නොසිතු නොවිරු විදියට නොපැතු විදියට මේ බොජ්ජංග වැඩෙන්න පටන් අර ගන්නවා ඒක කියලා නෙමෙයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරයට බොජ්ජංග වඩන වඩනවා කියන පරමාර්ථයේ දක්වා යන්න කළ යුතු දේ නම් මේ කියන මේ යෝනිසෝ මනසිකාරේ වඩන එකයි. ඉතින් අපි නිතර බලන්න ඕනේ අපි මේ වගේ තැනකට එනකොට පරියංක කරනකොට සක්මන් කරනකොට එදිනදා වැඩ කරනකොට මෙතනින් ගිහිල්ලා ගෙදර දොරේ වැඩ කරනකොට මෙතනින් ගිහිල්ලා ස්වභාවක තලයක ඝණයා කෙරෙහි කුලයා කෙරෙහි බැඳිලා වැඩ කරනකොට අපි මේ කරන දේ යෝනිසෝමනස්කාරයද නැද්ද කියන එක මොනම විදියකින්වත් කාටවත් වගකීම පටවන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අපි කරන හැම ක්‍රියාවකින්ම කතා කරන හැම වචනයකින්ම අපිට එක්කෝ ලකුණු කැපෙනවා එක්කෝ ලකුණු ලැබෙනවා. යෝනිසෝමනස්කාරයෙන් නම් කරන්නේ ලකුණු ලැබෙනවා. අයෝනිසෝමනස්කාරයෙන් නම් කරන්නේ දකුණු කැපෙන. මේ දෙකටම හේතු වෙන්නේ මානසිකාරය කියන චෛතසිකය. මානසිකාරය කියලා කියන්නේ යමක් දෙසට මෙහෙවීම. එහෙම නැත්නම් අපි කියනවා නම් අපට දී ඇති මොහතක වස්තු ලක්ෂයක් හමාරක් තියෙනවා. මේකෙන් වඩාත්ම අභිවෘද්ධිය සලකන අර්ථ සිද්ධිය සලකන අර්ථ කුසලයේ සදකන දේ මොකද්ද කියලා තේරුම් ගන්න ඒකට මුළු හිතින් ප්‍රමුඛත්වයේ දුන්නා නම් ඉතින් අපේ අභිවෘද්ධිය සැලසෙනවා. ඉතින් ප්‍රමුඛත්වයේ දී යුතු අභිවෘද්ධිය සලකන අත්සිද්ධිය සලකන දේ තබා වෙන ලාමක දෙයකට ප්‍රමුඛත්වයක් දුන්නොත් දීපු වෙලාවෙදලම අවුලක් ඇති වෙනවා. දියසුලියක් වගේ අවුලක් ඇති වෙනවා. ඒ නිසා මේ ප්‍රමුඛතාවයේදී යුතු දෙයට ප්‍රමුඛතාවයේ නොදී ලාමක දෙයකට ප්‍රමුඛතාවයේ දීපු නිසයි අපි අද සංසාරේ මේ දුක් විඳින්නේ. ඒ නිසා අපට හැම මොහොතෙම සලකා බලන්න වෙනවා. දෙකක් අපිට දෙකක් නෙවෙයි දෙකට වැඩි හම්බ වෙන හැම වෙලාවෙම අඩු ගානේ මේ හම්බ වෙන විකල්ප අරමුණු ආරම්මන රාශියෙන් වඩාත්ම කාර්යක්ෂම නැත්නම් අර්ථ කුසලයේ සලකන අර්ථ සිද්ධිය සලකන දේ හිතලද මං වැඩ කරන්නේ නැත්නම් කාමෙද නැත්තම් මාන්නේද නැත්තම් මම ආයනේද කියලා අන්නේ දේ පිළිබඳව වගකීම අපි දෙවියන් වහන්සේට දුන්නත් අම්මට තාත්තට දුන්නත් ගුරුවරයාට දුන්නත් ගමේ පන්සලේ හාමුදුරන්ට දුන්නත් දේශපාලන නායකයට දුන්නත් ආර්ථික විශේෂඥයට දුන්නත් සමාජ විද්‍යාඥයට දුන්නත් වැඩේ ජෝම්බාස්ට යනවා. වැඩේ ජෝම්බාස්. Tamanට මේක දන්නේ නැත්නම් අනාතයි අසරණයි. ඉතින් මේ භාවනා මනසිකාරය කියලා කියන්නේ අප කරා එන අරමුණු වල විවිධත්වය අපි දෙන්නේකට ප්‍රශ්නයක් නෑ. කොයි එක්කනකට විවිධ අරමුණු එනවා. ඒක manussත්වයේ අපි උපයපු ලාභයක්. අන්නේ හම්බෙන මේ විවිධත්වයේ තුලින් ඊ ගාවට කල යුතු තෝරාගත යුතු මානසිකාරයට නැංවිය යුතු ආපාතගත විය යුතු මූණදී යුතු දේ තේරීමේ අයිතිය කියන ස්වච්ඡන්ද භාවය කියලා. ඒක දේව නිර්මාණ ආගම් වල කියන එමක අපට නෑ. ඒක දෙයන්වන්සේ තීන්දු කළා තියෙන්නේ. ඔබ දෙයන්වන්සේ කේන්දරයට හිටපන් වැඩි වෙයි කියලා. බුදුහාමුදුරේ එහෙම කිව්වේ නෑ. බුදුරජාණන්සේ අපේ අතර දුන්න සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියලා උපකරණ පහක් දීලා කිව්වා Taman ඉදිරියට රාශියක්පත් වෙනවා හැම චිත්තක්ෂණයකම අන්න ඒකෙන් අර්ථ සිද්ධිය සැලසෙන අර්ථ කුසලයේ සිට වෙන දේ තේදීමේ අයිතිය උඹට තියෙනවා හම්බ වෙලා ඒක දැලි වඳුරට අහුවෙච්ච දැලි පීහක් කරගන්න එපා. වඳුරට දැලි පීහක් හම්බෙච්චාම ඌ කපා ගන්න. මොකද ඌ අවදාකත් එච්චර සියුම් ආයුධයක් අතගාලා නැහැ. මේ මිනිස්යාටත් මේ මානසිකාරය කියන චෛතසිකේ දුන්නාම එයා ඒ මිනිස්යා Taman වෙත පැමිණෙන දේවලින් වඩාත් දක්ෂ වඩාත් කුසලතාවයේ ඇති දේ තෝරනවද ඒක තිබියදී ඊගාව එක තෝරනවාද නැත්නම් ඊටත් පල්ලෙහාක තෝරනවාද කියලා බැලුවොත් මිනිස්යාට ඒ ඇත්ත වැදගත්ම දේ මෝහා කරලා ඊට වැඩිය ලාමක දෙයට ඇදලා මේ ඉඳුරම් පිනවීම කාමේ හරහා මත් කරන එක තමයි අපි කෙලස් කියලා කියන්නේ මායය කියලා කියන්නේ ඉතින් ඒක නිසා අපි මෙතෙක් කල් ගත කරපු ක්‍රමයට බුදුහාමරෝ දාන වචනේ අයෝනිසෝ මනසිකාර. අපි කෙරුවේ අනිත් එක්කනට ඉක්මනට දුවගෙන ගිහිල්ලා වැඩි තණ්හාව ලැබෙන දේ වැඩි අපේ මාන්නෙට පොහොර වැටෙන දේ වැඩි අපේ මම ආයනයට පොහොර වැටෙන දේ කරලා අපි ජයග්‍රහණය කියලා කිව්වා. නමුත් ඒ ජයග්‍රහණ ලැබුණත් පිරිහීමක් තමයි සිද්ධ වෙන්නේ. මරණයෙන් මත්තේ තවත් අමාරු තැනකට වැටෙනවා. ඒ නිසා දැන්වත් මේක කල්පනා කරලා මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයක් කරගන්න අයෝනිසෝ කරගන්න නැතුව නුවණින් සලකලා බලලා කටයුතු කරගන්න දන්නවනම් හැම චිත්තක්ෂණයම බොජ්ජංග වලට අනුපාත අනුයාත වෙලා සමාන්තර වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා බොජ්ජංග වලට වෙනම කරන්න වෙලාවක් නැහැ මේ කනකොට එනකොට යනකොට ඉස්සරහා බලනකොට පස්ස බලනකොට අත නමනකොට අත දිගාරනකොට සක්මන් කරනකොට ආස්වාද ප්‍රසවාස කරනකොට හැම චිත්තක්ෂණයකම මේ තීරණේ යෝගාවචරයට තියෙනවා කියලා දන්නවනම් ඒ යෝගාවචරයට ක්ෂණ සම්පත්තිය තියෙනවා. ඒ යෝගාවචරයට නෑ නෑ මේක මම මේ මේ පස්සේ කරන්න ඕනේ අසවල් තැනදී කරන්න ඕනේ මේ දැන් කරන්න බෑ කියලා මේ ලැබිච්ච චිත්තක්ෂණය තමයි ක්ෂණ සම්පත්තිය මේ ලාමක දේවල් නිසා පහත් කරගන්නවා නම් එයාට ඉතින් මායාවේ පිහිට තමයි. කෙලෙස් පිහිට විතරයි. බුදුන්ගේ පිහිටක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ මානසිකාරය යෝනිසෝ කරගන්නවද අයෝනිසෝ කරගන්නවද කියන එකටයි බුදුහාමුදුරුවෝ මේ අපේ අවධානය යොමු කරවන්නේ. එම යෝනිසෝ මනසිකාරයට යොමු කරගන්න එක මට අයිති වැඩ. බුදුන්ට අයිති වැඩකුත් නෙමෙයි, සතරබලධාරී දෙයනාන්සට අයිති වැඩකුත් නෙමෙයි, ගමේ පන්සලේ හාමුදුරන්ට අයිති වැඩකුත් නෙමෙයි, දේශපාලනඥයන්ට අයිති වැඩකුත් නෙමෙයි, අම්මට අප්පට අයිති වැඩකුත් නෙමෙයි, ගුරුවරයෙකුට අයිති වැඩකුත් නෙමෙයි. අන්න වගේ හැම කෙනාටම ඒ අයිතිය සුදුසුකම් තිබුණත් නැතත් දෙන්න තරම් පපුවක් තිබුණ කෙනෙක් බුදුහාමුදුරුවෝ. හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා. අනික හැම කෙනාම කියවන එක මටයි අයිති මම කරලා දෙන්නම් ඔබ මට පිටියල්ලෙන් කියා කරේ පඬුල්ල බං මම ඔබට වැඩේ කරලා දෙන්නම් කියලා. සර්වඥාන්සේ අතෝදලා දාලා කිව්වා මට මොකුත් කරන්න බෑ. මම කියන්නම් හැම චිත්තක්ෂණයකම මාරු වෙනවා. ඒකදී තමන්ගේ අර්ථ සිද්ධිය පිණිස කලියුත්ත කරගන්න තමන් වගේ කියන්නේ නැත්නම් ලෝකෙ මොනම කෙනෙකුටත් උදව් කරන්න බෑ තව කෙනෙකුට. බුදුහාමුදුරන්න පුළුවන් ඒක කියලා දෙන්න අනික් අයක කියලා දෙන්නවත් දන්නේ කියන්නේත් නැහැ. අනික කියනවා නෑ නෑ පින් කරපුවාම හරියයි කියනවා. අර දේ කරපුවාම හරියයි මේ දේ කරපුවාම හරියයි කියලා ඕක පස්සට දානවා අතෙන්ද දානවා මෙතෙන්ද දානවා. නමුත් හැම මොහොතෙම මේක තියෙනවා කියන එක තමයි යෝනිසෝමනසිකාරය. ඉතින් යෝනිසෝමනසිකාරය තියෙනකොට බොජ්ජංග ධර්ම හැදෙනවා. බොජ්ජංග ධර්ම කියන්නේ බොහොම උසස් මට්ටමක්. එතන කරන කියන හැමදේම බෝධියට නැමිලයි තියෙන ඊට පස්සේ. ඉතින් එතකොට අපි මේ සම්බන්ධකම් කරන්න හදන්නේ බොජ්ජංග සහ යෝනිසෝ මනසිකාරය කියන මනසිකාරය සහ බොජ්ජංග කියන දෙක අතර සම්බන්ධයයි අපි මේ කතා කරගෙන යන්නේ. ඊට පස්සේ මේ සූත්‍රයේ බොජ්ජංග හතක් නම් කරනවා. ඒක සාමාන්‍යයෙන් පොත්පත් කියපු බෞද්ධයෝ දන්නවා. සති ධම්ම බොජ්ජංගේ, ධම්ම විචේ සම්බොජ්ජංගේ, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා කියන. ඉතින් මේ ලංකා විපස්සනා භාවනා වැඩපිළිවෙලේදී අපි මේ දක්වා මේ හයක් සාකච්ඡා කරලා තියෙනවා. අද අපි සාකච්ඡා කරන්න හදන්නේ මේ උපේක්ඛා සම්බොජ්ජංගයත් යෝනිසෝ මනසිකාරයත් අතර තියෙන සම්බන්ධතාවය. බොජ්ජංගය කියන එක අපි සති සම්බොජ්ජංගය කියලා විශේෂණය කරනවා. මානසිකාරය කියන එක යෝනිසෝ මනසිකාරය කියලා විශේෂණය කරනවා. ඒකල අපි මේ කරන කියන වැඩවලදී ඒ සත් බොජ්ජංගතහ නැත්නම් සති සම්බොජ්ජංගය තහ මානසිකාරය යෝනිසෝ මනසිකාරය අතර තියෙන සම්බන්ධතාවය බලන්න හදන්න. ඉතින් ඒ දෙන්න අතර තියෙන ඍජු සම්බන්ධතාවය බැලීමේදී මම වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා සෑහෙන ප්‍රමාණයක් මේ උපේක්ෂාවට යන්න ඉස්සර වෙලා නැත්තම් උපේක්ෂාව කියන මේ අවසාන પરමාර්ථයට යන්න ඉස්සෙල්ලා අපි මේ නිතර වඩන සතිය කොච්චරක් උපේක්ෂාවගේ මල්ලි වෙනවද කියලා. උපේක්ෂාවට ආසන්න නැකමක් තියනවද කියලා. උපේක්ෂාවේ නියුන් සහෝදරෙක් වාගේ තමයි සතිය. ඒ නිසා යම් කිසි කෙනෙක් සතිය වඩනවා නම් ඒක තමයි බොජ්ජංගෝලත් ඉස්සලා මේක. මේ සතිය වඩ아가න වඩ아가න යනකොට එයා හරහා සතිය වඩන්න හරහා සතිමා කියන පුද්ගලයා හරහා කොච්චරක් යෝනිසෝමනසිකාරය යෙදෙනවද යෙදෙන්න යෙදෙන්න යා ක්‍රමයෙන් ක්‍රමයෙන් උපේක්ෂාවටපත් මේ උපේක්ෂාව කියන වචනේ අපේ සම්ප්‍රදායන කුරු පිරිසක් ඉස්සරහා ඉන්න නිසා කියන්න පුළුවන් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා කියන්නේ. ඒක නිසා මේ සැලෙන මනස, කම්පා වෙන මනස, නොසැලෙන මනසක් අෂ්ටෝක ධර්මයේ කම්පා නොවන මනසක් බවට පත් කිරීම තමයි මේ බොජ්ජංග ධර්ම හත වැඩිීමේ පරමාර්ථය. ඒක දෙපාරක් බොජ්ජංග වල දෙපාරක් මේක කියවෙනවා. එකක් තමයි සති සම්බොජ්ජංගයෙන් පටන් අරගෙන අනිකුත් බොජ්ජංග හරහා උපේක්ෂාවට යන එක. ඊට පස්සේ මේ වඩන වඩන ලද එක එකක් බොජ්ජංග සති සම්පොජ්ජංගය ධම්ම විචේ සම්පොජ්ජංගය වීර්ය පීති පස්සති සමාධි උපේක්ඛා වශයෙන් තියෙන මේ හැම එකක්ම තීරුම් ගත්තට පස්සේ ඒක නැවතත් පලිප්පුවේ දාන්න කියනවා දැඩි කරවන්න කියනවා විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගානුපස්සී කිය. වැඩිච්ච සති සම්බොජ්ජංගය විවේකීව වඩන්න ඕනේ. විරාගීව වඩන්න ඕනේ. නිරෝධයේ දක්නාසුල වඩන්න ඕනේ. පටිනිස්සග්ගයෙන් වඩන්න ඕනේ. මේ උපේක්ඛා සම්බොජ්ජංගයත් යම් වෙලාවක Tamanට අධදක ගන්න ලැබුණොත් නැත්නම් වරණගා ගන්න ලැබුණොත් නම් කර ගන්න ලැබුණොත් එහෙම නැතුව නිර්වචනය කරගන්න ලැබුණොත් ඒක ලක්ෂ වාරයක් කිරීමෙන් ඒ උපේක්ෂාව විවේකීව කරන් පුරුදු වෙනවා. ඒක විරාගීව කරන්න ඕනේ. ඒක තිබුණත් එකයි නැතත් එකයි හම්බ වෙන හම්බ වෙන වෙලාවේ මම කරගන්නවා කියන බැඳිච්ච නැති ඇඟීමෙන් කරන්න ඕනේ. නිරෝධ නිරෝධාන පස්සේ මේ උපේක්ෂාව වැඩුණත් වැටුණත් හැලුණත් නැති වුණත් කම්පන වී කරනවා. පටිනිසක් ගන්න පස්සීමේ උපේක්ෂා මෙච්චර ආශාවෙන් මෙච්චර ඕනෑම වඩලද්ද වුණත් අතාරින්න උනොත් ලෑස්ති වෙන්න ඕන. අන්නේ විදිහට මේක තීරුම් අරගෙන ඒක නැවත නැවතත් පන්නරේ තියාගෙන දියුණු කර ගැනීම කෙරුවොත් තමයි අපි ආර්ය අෂ්ටාංග මාර්ගයට යන්නේ. ඒ නිසා මේ සාකච්ඡාවේදී දේශනාවේදී අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මානසික කාර්යයත් උපේක්ෂාවත් වී සතියක් කොහොමද එකිනෙකාට සම්බන්ධ වෙන්නේ කොහොමද මේ අතර තියෙන අන්තර් සම්බන්ධතාව කියලා බලන්නයි ඒක නිසා අපි මෙන්න මෙහෙම කොටක් මම පාදා ගන්නම් අපි මේ වගේ තැනකට ආවයි කියලා අපි හිතමු ඒක හම්බයක් නෙවෙයි ගොඩාක් කල් සැලසුම් කරලා බුද්ධෝත්පාද කාලයක් නිසා ඉතින් අපිට හිතෙනවා ගිහිල්ලා බණ භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් අපි එමෙ ඇවිල්ලා සිල් ඇඳගෙන, සිල් රැදී ඇඳගෙන, සීල් සමාදන් වෙලා අපි පරියන්ක භාවනාවකට ආවයි කියලා හිතමු. ඒ පරියන්ක භාවනාවට ආවට පස්සේ මෙතෙන්දි කියනවා මේ මෙහෙදි භාවනා කියන වචනේ පාවිච්චි කරන්න එපා. සතිය කියන වචනේ විතර පාවිච්චි කරන්න. ඒතර මොකද්ද සතිය පිහිටියයි කියලා කියන්නේ? Tamange හිත මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට ගත්තන සතිය. ඒකට කියනවා භාවනාව කියලා ඕනනම් කියාගන්න. මේක තමයි සතිය කියන්නේ. ඉතින් මේ යෝගාවචරයට උදේ මම මතක් කරපු විදිහට එකම චිත්තක්ෂණයක්වත් මේ ඉන්න ඉරියව්වට ගන්න බෑ. ලෝකයේ පිළිබඳ අසතිමත් නොවි. ලෝකයේ අමතක නොකර. කය පිළිබඳ සතිමත් වීම සමානයි ලෝකයා පිළිබඳ අසතිමත් වීම. එනිසා යෝගාවචරයා ලෝකයක් බදාගෙන කය බදා ගන්න ගියොත් අසතිය තමයි දිනන්නේ ලෝකේ දිනන්නේ කයට පිට ගන්න බෑ යම් චිත්තක්ෂණයක කයට පිටින්ද සතිමත් වීම කියලා කියන්නේ ලෝකයා පිළිබඳ ලෝකය පිළිබඳව අසතිමත් වීම කියලා දැනගන්න කොච්චර කල්යයිද කියලා හිතන්නේ මොකද දවස පුරාවට ලෝකේ බදාගෙන ජීවත් වෙන්නේ. ඒ කිය දැන් ගියාට පස්සෙත් ලෝකේ බදා ගන්න. එන්නේ ඉස්සරත් ලෝකේ බදා ගන්න. මේකට ආපුවාම විපස්සනා භාවනා මධ්‍යස්ථාන ලෝකේ බදා ගන්න. මොකක් හරි බදා ගන්න. මේ බදා ගැනීමේ ශක්තිය නිසා ඒව මොහතකටවත් දුරවන් කරලා තමන් ඉන්න කයට ගන්න බෑ. ඉතින් මේක යෝගාවචරය තමන්ගේ මානසිකාරය කරගත්තොත් අභියෝගයක් කරගත්තොත් හද තේරෙනවා මේ මෙච්චර හයිය හත්තේ තියෙද්දි පුළුවන්කම තියෙද්දි මේ ලෝකේ අතාරින්න බැරි නම් මරණ මොහොත මොන වෙයි? මොන බැල්ලියගේ බඩේ උපදීද කියන්න බෑ. මොන ගැරන්ඩි අම්මා කෙනෙක් අම්මා වෙයිද කියන්න බෑ. ඒක නිසා මේ හම්බ වෙච්ච වෙලා මේක බැරි නම් මරණ මොහොත කොහොම වේද කියලා සංවේගයේ පහළ වෙනවා බණාන කෙනා. ඉතින් ඒක නම් කයට ගත්තට පස්සේ එයාට අත්දක ගන්න පුළුවන් වෙනවා, අත්විඳ ගන්න පුළුවන් වෙනවා. ලෝකයක් චිත්තක්ෂණ සමා වෙන්නේ ලෝකයක් චිත්ත පීඩා. ලෝකයක් ආතති අමතක කරලා කය කියන එකට අදාළ ආතති ටික විතරක් මං ඇල්ලුවයි කියලා. කයට හිත ගත්තයි කියලා තපක් නෙවෙයි හම්බෙන්නේ ආතතියක් තමයි. අසහනයක් තමයි. නමුත් ඒක දන්න ප්‍රමාණයක්. ඒකට ලෝකයක් කංකරච්චල් අමතක කරලා කයට හිත ගත්තා. මෙන්න මේක දැනගත්තට පස්සේ යෝගාවචරයට තේරුණොත් මේක මමම කරලා ඉගෙන ගන්නවා මිසක් මොන පිනකින්වත් මේක ලබන්න බෑ. එතකොට යාට තේරෙනවා මේ කයට හිත ගත්තත් ඒකත් අසහනයි. ඒකත් දැවිලි තැවිලි. ඒකත් පරිලාහයක්. නමුත් ලෝකයක් දුක් කරදර වෙයි යන්තම් මං අයින් වුණා කියලා කයේ ඉන්නකොට වැටහුනොත් යෝගාවචරණ විශාල දුක්ඛන්දක් පොඩි දුකකට වාංගු කරලා ප්‍රතිස්ථාපනය කරනවා. අයින් කළ දැම්ම. අසහනය අයින් කළ දැම්ම. දැන් මේ කය කියන අසහනේ ඉන්නකොට එයාට තේරුණොත් මේ කය ඉන්නකොට මේක ඇතුලේ සිදුවෙන ආස්වාද ප්‍රසවාසයේ පිම්බීම හැකිලිම මේ හැපෙන දැන් දැනෙනවයි කියලා කියන්නේ කය ඇතුලේ සිදුවෙන එක ක්‍රියාවලියක් මම මේ ඉස්මතු වෙන එක ක්‍රියාවලියට හිත දැම්මොත් අපි කිව්ව ආනාපාන හිත දැම්මොත් අද අර කීප දෙනෙක් කියලා තිබුණ විදිහට කයත් අමතක කරන්න පුළුවන් අමතක වෙනවා කොයි වෙලාවක හරි ඒ යෝගාවචරය මුළු හදින්ම ආස්වාද ප්‍රසවාසයේ බලනකොට ඒ ආස්වාස් ප්‍රසවාසයේ හිත බැඳුනා නම්, ආද වුණා නම්, සම්බද්ධ වුණා නම් යටි කය නැහැ. කයේ තියෙන අතන මෙතන කොටස් නැති බව වරින් වර වරින් වර යෝගාවචරයට තේරෙනවා. එතකොට මේ යෝගාවචරයට දැන් තියෙනවා නම් තියෙන්නේ අසහනයක්. ආතතියක්. දෙවිල්ලක් තැවිල්ලක් ආස්වාස් ප්‍රසවාස සම්බන්ධ විතරයි ලෝකෙ පිළිබඳවත් නැහැ, කය පිළිබඳවත් නැහැ. ඊට පස්සේ හිතමු ආස්වාස් ප්‍රසවාසයත් ක්‍රමයෙන් ගෙවිලා ගියයි කියලා. අඩු කරගත්ත අඩු කරගත්ත මේ ආශ්‍රව ප්‍රසත් ගෙවිලා ගියාම ඕන්න හම්බ වෙනවා කිසිම ආතතියක් නැති කිසිම අසහනයක් නැති තැනක් తాවකාලිකව. ඒ හම්බුණාට පස්සේ ඒ යෝගාවචරය මෙලොවම ජීවත් වෙද්දී තමාට පෞල් කන පෞල් කාර්යයක් විදියටම සංඥානියක් විදියට තපුරුෂයෙක් ජීවත් වෙද්දීම මේ ලෝකයේ කයෙන් ආනාපානය කියන අසහනේ වෙන් වෙච්ච ජීවිත චිත්තක්ෂණයක් ගන්න පුළුවන්. ඉතින් අපි කියන එක සත්‍ය උපරිම අවස්ථාවක් කියලා. සත්‍ය හොඳටම දියුණුයි. Taman ඉදිරියෙන් තියාගත්ත දේම සාක්ෂි කරගෙන එන්නේ එන්නේ දුක් ගෙවම් කරගෙන ඉතාමත්ම කරදර අසහනෙන් තොර තත්යකටපත් වුණාට පස්සේ අපි ඒකට කියනවා මේ සතියේ මුදුන්පත් වීමක් දියුණු අවස්ථාවක්. ඒක පුළුවන් තරම් පුරුදු කරන්න කියලා, දියුණු කරන්න කියලා. ඒතර අපි කියනවා සති සම්පොඥංගයේ දැයෙන මට්ටමකට ඇවිල්ලයි කියලා. ඉතින් මේ මේක හොඳ මේක කියලා හිතන්න ඉඩ තියෙනවා. අසහනේ නැත්තම්, ආතතිය නැත්තම්, අරමුණක් පිළිබඳ වැවීමකුත් නැත්තම් මේක හොඳ මේක කියලා හිතන එකේ දෝෂයක් නැහැ. නමුත් ඒ ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන් යෝගාවචරිකේ වුණත් ඇහුවොත් අනිත් දවසේ මේකට යන්න බැරි වෙනකොට කනගාටුවක් එනවා. අනිත් දවසේ මට මේ අවස්ථාව ලැබුණේ මට කය තැම්පත් උනේ නෑ, ආනපන තැම්පත් උනේ සතිය පිහිටියේ නෑ කියලා එයා පශ්චාත්තාප වෙනවා. ඊයේ සතිය පිහිටපු නිසා අද සතිය පිහිටන්න ඕනේ. පිහිටියේ නැත්නම් කනගාටුවටපත් වෙන නිසා සතිය කොච්චර පිහිටියත් ඒ සතියම දුකක් ඇති කරලා දෙනවා. ඒක නැති වෙනකොට ඉතින් මේ යෝගාචරය විවිධ විදිහට කමටහන් සුද්ධ කරනවා. මෙන්න මෙහෙමයි මෙහෙමයි මට මේ සතිය පිහිටියා හරි ගියා තමයි දැන්නේ. ඒ නැති වුණා, සද්ද ඇහුණා, වේදනාව වුණා කියලා. ඉතින් දැන් මේ යෝගාචරයට හේතු කරලා දෙන්න වෙනවා කමටහන සුද්ධ කරලා. මේ භාවනාවේදී දුක නැති කරන්න, අසහනී නැති කරන්න, ආතතිය නැති කරන්න ඇති කරගත්ත මේ සතිය නිත්‍ය දෙයක් නෙවෙයි මේකත් නැති වෙනවා නමුත් නැවත ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ සතිය තිබුණත් නැති වුණත් හිත සලා ගන්න නැතුව, සැලෙන්නේ නැතුව උපේක්ෂා වෙලා කම්පන වෙන ගතියට එන්න කියලා ඒ යෝගාවචරයට හේතු ගන්නවා ගන්නවා හේතු ගන්න ගන්නවා කියන එක හරිම අමාරුයි. මොකද අපි අර කාමයේ අතහැරලා ඒක වෙනුවට ගත්ත සතිය දැන් මම කරගත්තොත් මගේ කරගත්තොත් ඒ සතිය නැති වුණා කියලා පශ්චාත්තාප වෙනවා. ඒ යෝගාවචර සතිය වඩන්න උඩ කොච්චර දුරටද කියනවනම් මේ සතියට ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඇති වෙනකොට කැපයි නැති වෙනකොට දුකයි. ඒ නිසා මේ වඩන සතිය තුලිමුත් නිරාමිෂ නමුත් එහෙම නැත්නම් නෙක්ඛම්මසිත නමුත් දෝමනසයක් ඇදෙන්න තියෙනවා. මෙන්න මේ ඇති වෙන දෝමනසයත් නැතිවීම සඳහා නැවත නැවතත් පශ්චාත්තාප නොවි ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව සතිය දිගට දිගට වඩනකොට යාට තේනවා දැන් නැති වුණාට වඩන්න පුළුවන් හැබැයි වඩනකොටම දන්නවා මේ හදන සතියක් කැඩෙන මේකත් නැති වෙනවා කියලා ඒ නැති වෙන සතියක් තමයි මේ වඩන්නේ කියන කෙනයි එහෙම දන්නේ නැතුව සතිවත් දෙනෙක් නැත ලොකු වෙනසක් තියෙනවා මම මේ සතිය ඇති කරාට ඒක නිට්ටිය නෑ ඒක සුඛ නෑ ඒක සුබ නෑ මේකත් නැති වෙන්න පුළුවන් ඒම වඩන කෙනාට යෝනිසෝමනසිකාරය තියෙනවා කියලා කියන මේ වඩාගත්ත සතිය මගෙන් නැති වෙන්න බෑ නැතුණොත් පශ්චාත්තාප වෙනවා නම් සතිය තිබුණත් අයෝනිසෝමනසිකාරය තිබ්බයි කියලා කියන දැන් සතියයි යෝනිසෝමනසිකාරයයි දෙක අපි ලක්ෂ වාරයක් ක්‍රියාවත් කරලා බැලුවොත් යෝගාවචර දවසක් එයි නැත්නම් ඒ පැමිණේ වාක්‍ය අපි ප්‍රාර්ථනා කරමු. සතිය තියෙනකොට තියෙන බව දාන්න. නැතිකොට නැති බව දන්නවා. හැබැයි මේ තියෙනකොට සතුටක් නැතිකොට කනගාටුවක් කියන එක තුනී වෙනවා. එච්චර බරපතල නෑ. එතකොට මේ යෝගාවචර කියනවා මෙයාට යෝනිසෝ මනසිකාරයේ තියෙනවා කියලා. සතිය වඩනවා තමයි. ඒක හැබැයි මගේ බුද්ධියට සින්න වෙලා නෑ. තියෙන වෙලාවකුත් තියෙනවා නැති වෙලාවකුත් තියෙනවා. නැති වුණාට සටන පාවා දෙන්නේ නැතුව ආය මුල ඉඳලා පටන් අරගෙන වඩලා වඩලා වඩලා ආය සතිය ඇති කරගන්නවා. හැබැයි දන්නවා මේ සතියක් නැති වෙනවා කියලා. නැති වෙන්න පුළුවන්. මොකද යා කාමයේ ඇති වෙනව නැති වෙනව දකින්න. අනිකුත් ධර්ම නැති වෙනව ඇති වෙනව දකින්න. සතිය ධර්මතාවයක් කියලා කවදා හරි හිතනද ඒ වඩන ලද සතිය පවා නැති වුණාට කමක් නැහැ. නැති වුණාට සැලෙන්නේ නැහැ. නැති වුණාට පශ්චාත්තාප වෙන්නේ නැත්තම් ඒ කෙනාගේ සතිය සති බලය කියලා හඳුන්වනවා. ඒ මොකද සතිය කනගාටුවට හේතු වෙන්නේ නැහැ තවදුරටත්. එතකොට මේ යෝගාවචරය සතියත් එක්ක යෝනිසෝමනසිකාරයේ වඩලා දවසක් එයි Taman තුල සතිය තියෙනකොට සතිය තියෙන බව දන්නෝ සතිය නැතිකොට නැති බව දන්නෝ ඒ නිසා සතියත් භාවනා අරමුණක් වගේ ඇතිවීම නැතිවීම දෙක තේරුම් ගන්න මට්ටමට අරමුණක් කරගත්ත දවසට එයාට උපේක්ෂාව කියන එක එන්න පටන් අර ගන්නවා. ඒ යෝගාවචරය ලක්ෂ කෝටි වාරයක් සතිය ඇති වෙන හැටි නැත්නම් ඒ වගේම සතිය නැති වෙන හැටි බලනවා කියන එක කියලා දෙන එක අමාරුයි. ඒක හරියට Tamangema කුසින් වදාගත්ත දරුව මැරෙනවා බලලා කනගාටු නොවි ඉන්න අම්මා කෙනෙක් වගේ. තමන්ගේම කුසින් වදාගත්ත දරුවා තමන්ගේ අතෙන් අතේ මැරලා යනකොට දැකලා පශ්චාත්තාප වෙන්න නොවින මවක් හිතන්න අමාරුයි. ඒ වගේ තමන් වටන ලද මේ සතිය තමන් අස්පනා පිටම නැති වෙනවා දැකලා නොසලෙන මනසක් කියන එක මේ සාමාන්‍ය ලෝකයේ තියෙන සෙල්ලක්කාරකමක් එහෙම නෙවෙයි ඒක බරපතල සෙල්ලක්කාරකමක්. එහෙම නැත්තම් ඒකම පුනරුච්චාරණයට වැඩි පොඩ්ඩක් එහාට යනවා. ඇහැලේපල කුමාරියාමි තමන්ගේම දරුවා වනේ දාලා කොටපු හැටි පොඩ්ඩක් මතක තියාගන්න රජානට. කොහොම කරන්නේ නැද්ද? අම්මා කෙනෙක් තමන්ගේම දරු පැටියා රජ පැටියෙක් දැන්. රජානට වනේ දාලා කොටනවා. කොටනකොට දරුවා අම්මා දිහා කොහොම බලයි? අම්මා කොහොම විඳින්නේ? ඉතින් ඒක කාටත් නිකතල්ලි තියාගන්න වෙන කතාවක්. ඒ වගේ තමන්ම වඩනද සතිය. තමන් ඉදිරි පිට වියකී යනකොට තමන් ඉදිරි පිට ක්ෂය වෙලා යනකොට තමන් ඉදිරි පිට වැය වෙලා යනකොට තමන් ඉදිරි පිට නිරුද්ධ වෙලා යනකොට තමන් ඉදිරි පිට පටිනිස්සජ්ජන වෙලා යනකොට මේක භාවනාවක් කරගන්නවා කියන එක කොහොම හිතීද කියලා මූලධර්ම වශයෙන් තේරුම් ගන්න ඕනේ අපි මේ උපේක්ඛා සම්බොජ්ජංගය කියන එක තේරුම් ගන්න. එහෙම නැත්නම් මෙහෙම කියතයි. ඒකට තියෙන ප්‍රායෝගික ක්‍රමය මෙහෙමයි. අපි උදේ ඉදිරිපත් කර ප්‍රශ්නයක් අරගනිමු. ඒකේ තියෙනවා මම භාවනා කරන ඉන්නකොට මට පිටිවිලි එනවා. එතකොට ඒ ආශ්‍රද ප්‍රසාද හත අටකින් පස්සේ මගේ හිත පිට යනවා කොහොමද ස්වාංශ මේක නැති කරන්න කියලා අහනවා. ඉතින් මේ ඒක ඉතින් අම්මා තමන්ගේ දරුවට තියෙන ලෙඩක් නැති කරන්න හදනවා කිය ඉතින් සතියට කරන අනුග්‍රහය තමයි. භාවනාවේදී මේ යෝගාවචරයට පුළුවන් නම් මේක මේ විදියට බලන්න. මේ සතියේ තිබුණ හිත හිතවිල්ලට පනිනකොට මොකාටවත් අල්ලන්න බෑ. ඒක පැදුරටත් නොකිය යන්නේ. නමුත් මේ යෝගාවචරයා යෝනිසෝමනසිකාරයක් දැනගන්න කැමති සතියක් දැනගන්න කැමති උපේක්ෂාවක් දැනගන්න කැමති නම් ඒ යෝගාවචරයට අභියෝගයක් දෙන්න පුළුවන් මේ හිතවිල්ල තියෙන බව දැනගෙන සතිය කැඩලා තියෙන බව දැනගෙන නැවත හිතවිල්ලේ ඉඳලා ආනාපානෙට යන පාර නැවත නිවස බලා පැමිණෙන මාර්ගය පශ්චාත්තාපකින් තොරව බලන්න පුළුවන් නම් මේක හොඳ අභ්‍යාසයක් ප්‍රේක්ෂාව වඩන. හිත පිට ගියාට පස්සේ සාධ්‍යයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් හිතවිල්ලක් වෙන්න පුළුවන් ඊට පස්සේ මේ පිට ගිය හිත නැවත මූල කර්මස්ථානට එන ගමනක් කියන. අන්නේ එන ගමනේදී පියවර පියවර පාස විස්තර ලියන්න පුළුවන් නම් ඒක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා විශ්ව සාහිත්‍යයේ හොඳම රචනයක් වෙයි. ඕන කෙනෙක් කොයි කෙනා ලිව්වත් පිට ගිය හිත නැවත තමන්ගේ මූල කර්මස්ථානට පැමිණීම. ඒ කියන්නේ නන්නත්තර වෙච්ච හිතක් නැවත නිවස බලා ගෙදරට පැමිණෙන වෙලාව. ඉතින් මේක මෙච්චරම අරුමයක් වෙලා තියෙන්නේ. මොකද එහෙම වෙච්ච වෙලාවක ආර්යයන් වහන්සේ නමකට ඇර පශ්චාත්තාව නැති හිතකින් මේක බලන්න අපි දන්නේ අපි මේ සතිය පිට ගියා කියන පශ්චාත්තාපේ නිසා අපිට ආපහු එන ගමන රස විඳින්න බෑ. විස්තර කරන්න බෑ. බලන්න බෑ. ඒක නිසා මෙතන තියෙන උපේක්ෂාව තමයි සතිය කැඩෙනවා ඉතිවිල්ලකට ඒ පශ්චාත්තාප නොවි කැඩිච්ච හිත නැවත තමන්ගේ මූල කර්මස්ථානය කරා නැවත එන ගමන ගැන විස්තරයක් කරන්න පුළුවන් නම් නැත්නම් ඒක දක්නාසුලුව භාවනා කරන එකට කියන මානසිකාරය කියලා. එන්නේ ඒ මානසිකාරයට ගිය කෙනාට මේ හිතවිලි ඇවිල්ලා කරදර නොකරොත් මේ භාවනා කරන්න බෑ. ඒ නිසා හිතවිලි කරදර කරાવી. නමුත් මේ හැම වෙලාවකම යා බලනවා හිත පිට යනවා නම් මට අල්ලන්න බෑ. නමුත් පිට ගිය හිත නැවත නිවස බලා ආපහු එන ගමන විස්තර කරන්න පුළුවන් නම් ඒක තමයි විශ්ව සාහිත්‍ය හොඳම නිර්මාණය. මේක බුදුරජාණන් වහන්සේගේ විනය පිටකෙත් බොහෝම ලස්සනට විස්තර කරනවා. සූත්‍ර පිටකෙත් බොහෝම ලස්සනට පිට විස්තර කරනවා. මේ හිත පිට යන එකට පශ්චාත්තාප වෙන්න එපා. මොකද ඒක හිතලා කරන එකක් නෙවෙයි. ඒ කවුරක් මගේ හිත පිටේ ආවා කියලා චේතනාපූර්වක කරන දෙයක් නෙමෙයි. මේ හිතේ ස්වභාවය තමයි පැදුරට නොකිය පයින් එක. ඒතකොට යෝගාවචරගේ ස්වභාවය වෙන්න ඕනේ බොජ්ජංග වඩන යෝගාවචරගේ ස්වභාවය වෙන්න ඕනේ මේ නන්නත්තර වෙච්ච හිත නැවත තමගේ මූල කර්මස්ථානයේ සඳහා පැමිණෙන ආපසු එන ගමන නොසලෙන මනසකින් උපේක්ෂා මනසකින් සති මනසකින් බලලා විස්තර ලියන්න පුළුවන් නම් තේරෙන්න පටන් අර ගන්නවා කවදාවත් සංසාර දැකපො නැති ලෙඩක් වෙලා සුව වෙන කෙනෙක් දිහා බලනවා වගේ යුද්ධයක් පෙරදුනාට පස්සේ බලනවා වගේ මහා වැස්සක් ඇවිල්ලා කෝඩේට පස්සේ වැස්සකට පස්සේ එන සාන්තිය බලනවා වගේ ඒ ආපහු කැඩිච්ච තැන ඉඳලා සතිය හදන තැනට එන ගමන මේ පරියංකේදී පුංචි වැඩක් වුණාට මුළු සංසාරෙට බලපාන ඒක නා බලන්නේ ඊට පස්සේ මොකද පිට ගියාද කියලා. කොහේ පිට ගියත් මට නැවත අරමුණ ගන්න පුළුවන්. අන්නේ ගන්නා හැටි ගන්න මග සලකුණු විස්තර බලන්න පටන් අරගත්තොත් ඒ කෙනාට නැවත නැවතත් පිට ගිය හිත අරමුණට ගෙනීම සඳහා ක්‍රමසහ විදි ලක්ෂිකුත් එකක් තේරෙන්න පටන් ගන්නවා. ඒ එකක්වත් අපි තාම හිතලවත් නැහැ. මොකද අපේ හිතෙන් අපිව කල්පනා කරන්නේ අපි ඒක නොවෙන්න කල්පනා කරනවා. හිතවිලි නොඑන්න හිතනවා. සද්ද නොඑන්න හිතනවා. නෑ එහෙම එකක් නෑ භාවනාවේ. හිතවිල්ලට පිට යනවා, සද්දෙට පිට යනවා, වේදනාවට පිට යනවා. අපේ දක්ෂතාවය වෙන්න ඕනේ. අපේ ප්‍රවණතාවය වෙන්න ඕනේ. ඒ පිට ගිය හිත නැවත මූල කර්මස්ථානට ගේන්න කොච්චරක් ක්‍රම තියනවද කියලා බලන්න. එන්නේ ඒක බලලා ඒක එක අරුම සිද්ධියක්. දෙක ඒක කමඨාන් වார்த்தාවල දැම්මනම් හොඳ ආර්යයන් වහන්සේ නමක් වෙන්න නැති කෙනෙකුට කවදාකවත් හිතෙන්නේ නැහැ කමඨාන් සුද්ධ කරනකොට වැදගත්ම දේ පිට යන එක න අඳන එක නෙවෙයි පිට ගියේ ඒක නැවත නිවස බලා එනකොට ඒ විස්තරව ඒ විස්තරය යුද්ධයට ගිහිල්ලා මැරිච්ච රණවිරුවෙක්ගේ ගමන් විස්තරය කියනවා වගේ මගේ හිතට පුළුවන් නැවතත් කොච්චර කෙලසිච්ච එකක් වුණත් නික්ලේශී තැනකට එන්න කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේටයි මගේ හිතටයි මේ සඳහා තියෙන ක්‍රම සහ විදි සමාන කිසි කෙනෙක් භාවනාව මේ පැත්තෙන් බලන්නේ නැහැ. ඔක්කොමලා හිතන්නේ ඉඳ ගන්නකොට සද්ද නොඑන්න ඕනේ, හිතවිලි නොඑන්න ඕනේ, වේදනා නොඑන්න ඕනේ කියලා. නමුත් ඒක නඩු උපේක්ෂාව හම්බ වෙන්නේ නැහැ. ඒතකොට එයා සද්ද වලට වෛර කරනවා. හිතවිලි වේදනා වලට වෛර කරනවා. හිත පිට යන එක වෙනවා. ආපහු ඒක අරමුණට එනකොට කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා බලලා බලන වාර්තාව විස්තර ටික කමඨාන් වාර්තාවට දාන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ආයෙ කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. එයා ඊට පස්සේ ලක්ෂිත එක ක්‍රම දන්නවා අපව එන හැටි කියන හැටි කරන්න කරන්න කියන්න කියන්න පුදුම අදිෂ්ඨාන ශක්තියක් වැඩි. පුදුම චිත්ත ශක්තියක් වැඩි. පුදුම ධර්ම ශක්තියක් වැඩෙන්න පටන් අර ගන්නවා ඕන කෙනෙකුට කඩන්න පුළුවන්. හදන එකට කිසි එකෙක් මං විතරයි මම මේකේ ක්‍රමසාවිද්‍ය හොයනවා කිව්වහම එයා දවසක් එයි එහෙම බලන කෙනාට මේ තිබිච්ච සතිය නැති වෙලා යන හැටි. ඒක බලන්න බෑ හදන හැටි දන්නේ නැති මනුස්සයෙක්. මේ සතිය තිබිලා හිතවිල්ලකට කැඩෙන හැටි. වේදනාවට කැඩෙන හැටි. ශබ්දයකට කැඩෙන හැටි මේ පශ්චාත්තාවයක් නෑ මොකද ඒ කැඩෙන දේ චේතනාවකට වෙනව නෙවෙයි සබිඥානක සිදුවෙනව නෙවෙයි සසංකාරික සිදුවෙනව නෙවෙයි හිත කැඩෙනවා අපි සංසාර පුරාවට උනේ මේකට පශ්චාත්තාප වෙලා දුක් ගත්තා මම පව් කරා මට වැරදුනා කියලා සංස්කරණය කරා බුදුජාන් වහන්සේ සඳහන් කරන්නේ හිත එහෙම පිට යන එක නැහැදිච්ච හිතේ හැටි. අසංවර හිතේ හැටි. එහෙම නැත්නම් අභාවිත හිතේ හැටි. මේකට පශ්චාත්තාප වෙන එක නම් පුතඥය වෙනවා. මේකම දැකලා දැන් මං හිතලා නෙවෙයි කරේ. මගේ චේතනාවක් නැහැනේ. ඒ නිසා මේකට මොකටද මං කනගාටු වෙන්නේ? මං බලනවා ආපහු එන පාර විතරක් කියලා. කවුරු කැඩුවත් හදන පාර හදන පාර නැවතෙන පාර හදන්න බලන්න ගිය මනුස්සයාට තේරෙනවා අපිට එන හැම කරදරයකම නිවන තියෙනවා. අපිට කරන බාධා හැම එකකම නිවන තියෙනවා. හැබැයි ඒක gediy පිටින් නිවන නෑ. නිවනට පුංචි තල්ලුවක් දෙනවා. ඒ නිසා කාට හරි කරදරයක් දුකක් ආවට පස්සේ එවන්ස කොච්චරක් නොසලෙන මනසකින් කරන්න තියෙන ක්‍රමසහවිදි කල්පනා කරනවා මිස වෙච්ච දෙයට ඉසත බඳගෙන අඬනවා නම් අසත්පුරුෂයි. අසත් ධර්මයි. බුදුකෙන් ඈත් වෙනවා. තණ්හාමාන දිච්ච වඩනවා. කෙලෙස් වැඩෙනවා. නමුත් මෙතන ඉඳලා කලබල වෙන්න එපා. <clears throat> ආපහු කරදර නැත්තන්ට අනේකයි කරන්න තියෙන කියන මනුස්සයා ඇත්තටම මානවත් මානවයට නායකත්වයක් දෙන කෙනෙක්. ඕනෙම තැනක කවුරු හරි නායකත්ව පුහුණුව තියෙනවා නම් ඒ මනුස්සයාගේ කෙරුවාව තේරෙන්නේ අසහනයක්, කරදරයක්, බාධාවක් ආපු වෙච්ච වෙලාවේ දීයේදී தত্ত্বය යටතේදී නැවත ප්‍රකෘති தত্ত্বයටපත් වීම සඳහා ඒ මනුස්සයා කොච්චරක් සාධනීය විදිහට කල්පනා කරනවද කියන එක. ඊසාත බඳගෙන අඬන මනුස්සයත් එක්ක හරියට වැඩ කරන මනුස්සයට වැඩක් කරගන්න දෙන්නේ නැහැ. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා සච්චේ උප්පත්තිතං කෝධං අපේ හිතේ ක්‍රෝධයක් උපදිනවා. රතං භන්තංව ධාරේ. අපේ හිතේ ක්‍රෝධයක් ඇති වෙනවා. අපේ හිතට අමනාපයක් ඇති වෙනවා. නැත්නම් නුරුස්නා ගතියක් ඇති වෙනවා. ඒ වෙලාවට පාරෙන් පිටපනින්න හදන වාහනයක්, බ්‍රහාන්ත රථයක් පනින්න දෙන්නේ නැතුව ආරක්ෂා කරන රතාචාර්යවරයෙක් වාගේ පාරෙන් පිට පැන්නට පස්සේ අඬද දොඩල වැඩක් නැහැ. දැන් සතිය බ්‍රහන්ත වෙලා තියෙන්නේ. සතිය බ්‍රේක් ගන්න නැහැ කියලා තියෙන්නේ. ස්කිප් කරනවා. ඒ කරන වෙලාවේදී මෙයාගේ දක්ෂකම තියෙන්නේ කොහොම හදවකමද බැල වැඩකුත් නැහැ. ආපු බාධාට වැඩල වැඩකුත් නැහැ. කොහොම හරි රතේ පෙරලෙන්නේ නැති වෙන්න පාරේ නතර කරගත්තොත් මම උන් දැට රතාචාදී කියලා කියනවා කියලා බුදුහාරෝ කියනවා. එහෙම බැරි එක නිකන් අස්වැයන්ගේ රේන්ස්ලා නු අල්ලන නැත්තම් අස්සයාගේ තෝන්ලනු අල්ලන නිකම්ම නිකන් තෝන්ලනු කාර්යයක් විතරයි. ප්‍රාන්ත රත්යක් පෙරලා ගන්න නැතුව අරස කරන එකට මම කියනවා රතාචාර්ය කියලා. පෙරලාට පස්සේ ඉන්ෂුරන්ස් ඉල්ලන්න ගියත් රතේ හදපු කම්පැනිට දොස් කිව්වා. බාධා කරපේකට දොස් කියන එක නම් නිකන් තෝන්ලනු අල්ලන මිනිහෙක් විතරයි. ඒක නිසා කරදරයක් ආපු වෙලාවක භාවනාවට අපි මේ භ්‍රාන්ත රතයක් කල්පනා කරලා මේක පෙරලෙන්න දෙන්න එපා. කොහොම හරි කරලා දැන් ඉන්නේ බ්‍රේක් ගන්න නැති තැනක ස්කිඩ් කරන වෙලාවක මේක කඩ කඩ බ්‍රේක් කරන්න. එහෙම නැත්නම් ක්ලච් කරන්න ඕනේ කඩ කඩ. මම එච්චරම දක්ෂ රීදුරෙක් නන් නෙවෙයි හැබැයි. මම අහලා තියන්නේ එහෙමයි. නමුත් කාටවත් බෑ වාහනේ ස්කිඩ් කරගෙන යනකොට කඩ කඩ බ්‍රේක් කරන්න. මොකද එයා එක්ක බ්‍රේක් තද කරලම පාගන. එහෙම නැත්නම් මනුෂයා මේ පාලනේ සම්පූර්ණයෙන් ගිලියෙනවා. මේ දෙකම බෑ. කඩ කඩ බ්‍රේක් කරුවොත් එයාට දැනගන්න පුළුවන් වාහනේ පාන්නේ අතර ගන්න පුළුවන් ආයසරයක්. එතකොට වාහනේ ඉන්න ඔක්කොමත් බේරෙනවා වාහනේත් බේරෙනවා. අනිත් වගේ මේ බ්‍රහාන්ත රතයක් නඩත්තු කරන රියදුරි කුසේ අපිට රාගයක් ආපු වෙලාවක අපිට ද්වේෂයක් ආපු වෙලාවක අපිට මෝහයක් ආපු වෙලාවක රතේ පෙරලෙන්න දෙන්නේ නැතුව නැවතත් ආනාපානෙ පිහිටන්න පුළුවන් නම් ඉන්න ඉරියව්වේ පිහිටන්න පුළුවන් නම් ඇවිදින වෙලාවක නම් වම දකුණේ පිහිටවන්න පුළුවන් නම් ඒක කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කියන්න පුළුවන් එවැනි වෙලාවක තමයි ඉරියව්ව සිහිපත් වෙනවනම් ආනපන සිහිපත් වෙනවනම් අර තියෙන බය චකිත සියල්ලටම ආරක්ෂක යන්ත්‍රයක් වාගේ ධර්ම ආරක්ෂාව ලැබෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා තියෙනවා කලබල තක්කු තක්කු මොක් වෙලාවක පවා භ්‍රාන්ත රතයක් ඇති වෙච්ච වෙලාවක පවා සති ධර්මයේ අමතක නොකළොත් තමන් සතිය රැක්කොත් සතිය තමන්ව රැකදෙනවා. තමන් සති ධර්මයේ රකින්නොනම් සතිය තමන්ව රකිනවා. ඒ වෙලාවේදී අමතක කෙරුවොත් සතිය ඒ කෙනාට අරසවන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ සාමාන්‍ය කරදර නැති වෙලාවේ භාවනා කරන වෙලාවෙදී අපි සමාධිය ඉස්සර කරගෙන යනවා. නමුත් මේ උපේක්ෂාව කරන යන වෙලාවේදී තියෙන්නේ අපි මේ හමු වීමක් රූපයක් දැකීමක් සද්දයක් ඇහිීමක් ගන්ධ රස පහස හැම ස්පර්ශයක්ම බ්‍රහාන්ත රතයක් අන්නේ බ්‍රහාන්ත රතේ ආවට පස්සේ Taman ආරක්ෂක ස්ථානයේ සතිය පවත්නවද නැත්නම් මේ එනේන අරමුණු වලට පිස්සුවැදිච්ච වඳුරෙක් වගේ අත්ෙන් අත්තට පනින්න දෙනවද කියලා තීරුම් අරගෙන ආරක්ෂක ශේස්ත්‍රයේ එහෙම නැත්නම් මේ ගෝචර භූමියේ හිත නඩත්තු කරගන්න පුළුවන් මිනිස්සයාට බුදුහාමුදුරුවෝ පේනවා. ඒක නිසා භාවනා කරන කෙනෙක් ඇර මේ පරිශ්‍රණය කවුරුවත් කරන්නේ මුළු ජීවිතේම අපි කරන්නේ කාමයේ පිටිපස්සේ දුවන එක. එතකොට අපිට පශ්චාත්තාපයක් වෙන හිත පිට ගිය ගමන් නමුත් මෙතනදී කියන්නේ පශ්චාත්තාපයට ඉඩ තියන්න එපා. දැන් තියෙන මේ බ්‍රහාන්ත ස්වરૂපේ තේරුම් අරගෙන නැවත හිත Taman කලින් විනිශ්චය කරගත්ත අරමුණට මානසිකාරයට හිත දාන්න පුළුවන් නම් අපි තෝරන්න ඕනේ අරමුණ කලබලයේදී අපිව පහර හැර අත නොහැර යන අරමුණක්. කලබලයේදී අතහැර යන අරමුණක් අපිට සරණ යන්න බෑ. ඒ නිසා අපි මූල කර්මස්ථානට ගන්නේ කවදාකවත් අපි අතනෑර යන අරමුණ. ආනපනෙ කියන්නේ පන තියනකන් තමන් අතනෑර ඉන්න අරමුණ. දින්දීම ඇකිලිම කියන්නේ පණ තියෙනකන් අපිත් එක්ක ඉන්න අරමුණ. සක්මනේදී වම දකුණ කියන්නේ අපි අතන හැර යන අරමුණ. ඒ නිසා කලබල තක්කුමුක් වෙනකොට නැවත හිත ගෙනල්ලා ඒ ප්‍රත්‍යක්ෂණය කළ හැකි ඒ උදාසීන අරමුණේ තැම්පත් කරනවා කියන්නේ සද්ධාත්මේ තමයි. බුදුන් තමයි. සංඝයා තමයි. සීලය තමයි. ඉතින් ඒක කරගෙන කරගෙන ගියොත් තමයි තේරෙයි මේ පොඩි පොඩි හැලහැප්පිලි වලදී ඉසాత දැනගෙන අඬන්නත් එපා. චෝදනා කරන්නත් එපා. මේ වෙලාවේදී මට පුළුවන් තරම් ආනාපානේ සරණක් කරගෙන ඉන්න ඉරියව්ව සරණක් කරගෙන පිම්බි මහැකිලිම සරණක් කරගෙන ඇවිදින බව දන්න ගතිය සරණක් කරගෙන මේ එන කරදර වලින් හිත බේර ගන්න පුළුවන් නම් ඒක සතිය පිළිබඳවත් උත්කෘෂ්ඨ අවස්ථාවක් මානසිකාර්ය පිළිබඳවත් උත්කෘෂ්ඨ අවස්ථාවක් උපේක්ෂා පිළිබඳ පාඩුවක් උපේක්ෂා පිළිබඳ පාඩම අපි කී උගන්වන්නේ මේ හරියට වැරදුනත් ලාභ වුණත් පාඩු වුණත් සැලෙන්න එපා. යසසාවත් ආයසාවත් සැලෙන්න එපා. දුක අවශ්‍යපාවත් සැලෙන්න එපා. අරමුණ අතාරින්න එපා. නැත්නම් අරමුණේ සතිය පිහිටන ගතිය පමා වෙන්න එපා. ඒ වෙලාවල් වල භ්‍රාන්ත රතයක් වගේ කියන දේ අහන්නේ නමුත් ඒ වෙලාවේදී පිහිටට සරණට තමන්ගේ කර්මස්ථාන නැත්තම් කලබලයකදීවත් තමන්ගේ ඉරියව්ව අමතක නොකරන කෙනාට සදාතනික ධර්ම ආරක්ෂාවයි ගත කරන්නේ. අපිට ඒක ඉන්න බැරි අපි අපේ ඉරියව්වට වැඩිය දරුවෝ ගැන කල්පනා කරන එක හොඳයි කියලා හිතනවා. ඉරියව්වට වැඩිය මේ පිංකම් ගැන කල්පනා කරන එක හොඳයි කියලා හිතනවා. ආ ඉරියව්වට වැඩිය අම්මා අප්පා ගැන කල්පනා කරන එක හොඳයි කියලා හිතනවා. රටේ ආර්ථිකය ගැන කල්පනා කරන එක හොඳයි කියලා හිතනවා. බුද්ධ ආගම දිනු කරන්න ඕනේ කියලා කල්පනා කරනවා කියලා හොඳයි කියලා හිතනවා. එහෙම නැත්නම් මොකක් හරි මේ තේරුමක් නැති දෙයක් මේ එළඹ සිටි මොහොතට වැඩිය හොඳයි කියලා හිතෙන්නේ අපි මේ අයෝන්සෝ මනසිකාරයෙන් කල්පනා කරන නිසා. ඒ නිසා යෝන්සෝ මනසිකාරයෙන් කල්පනා කරන එකට චෝදනා කරනවා ආත්මාර්ථකාමයා මේ නැවගින්නත් බෑන්චුම් කරන්න හදනවා මේ රට ගිනි ගන්නවා මේ මනුස්සයා මේ තමන්ගේ සත්‍ය ගැන විතරයි කල්පනා කරන්නේ. තමන්ගේ ඉඩියව ගැන විතරයි කල්පනා කරන්නේ කියලා හැඟුම්බර කට්ටිය හරියට චෝදනා කරනවා. මම කපාරකුත් කියවම මේ 1978 නෑ 70 ඔව් 84 විතරදී මං ගිහියා. එදත් ත්‍ස්තවාදී කලබල හැමතැනම අ කියන්නේ ඉලන්දාරි ගොඩාක් මැරිලා ඒ වෙනකොට මම හිතන්නේ මම මැරිලා හිටියේ නෑ ඒ වෙනකොට. කොහමද රැවුල තිබුණා දැයෙන්න බයිසිකල් එක මම ගියේ 185 බයික් එක. මම නිල්ලඹට යන ගමන් එක පාරට පොලිසිය කඩන්න පෙන්න පාර මැදට ගලහ පොලිසියෙන් ලොක්කා කිව්වා මෙයා තමයි මිනිහා කියලා. ඒ මම දැනගත්තා මොකක්ද කියලා මං කරපු දේ මොකක්වත් නැතුව හෙල්මට් එක විදහාට ගලවලා බයිසිකල් එකේ තියලා ලයිසන් එක ගිහලා පෙන්නුවා. ඊට පස්සේ මම මට වැරද්දක් නැහැ. මොකද මම පාරේ යන්න ලයිසන්ස් තියෙනවා. පැට්‍රෝලකේ කාර් එකේ වාහනේ පැට්‍රෝල් තියෙනවා. මට ලයිසන්ස් තියෙන ප්‍රශ්න නැහැ නේ. මට මම බුරුවැසියෙක්. මට බෑග් වෙන්න දැන හැබැයි මේගොල්ලෝ වට කරාම. කොහෙද යන්නේ කියලා. ඉතින් මම කනුට නිල්ලඹට යනවා කියන්නේ. ඒ පැත්ත දෙමළ. ඉතින් උඩහට තියෙන දෙමළ වතු. මොකටද? මොකද එතන භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා. ඒක ලොක්කමයි ළඟට ඇවිල්ලා කියනවා නෑනේ අද ඉතන මහත්ය නෑනේ. එයා එන්නේ හෙටනේ. මම මාත්‍ර ගෙදර ඉඳලා ඉන්නේ. හෙට මහත්තයා එනවා. මං යනවා භාවනා කරන්න කියලා. ඒ මනුස්සට මොනවාක්වත් මගේ වැරද්දක් දකින්නත් බෑ. මං කට උතර දෙන්න පස්සේ පුලිස් කාර්ය කියනවා මේ රට ගිනි ගන්න තමුසෙට භාවනාවනේ. මං කිව්වා ඊට පස්සේ කයිසියන් නැගලා හෙල්මට් එක දාන අනේ පුරෝහි කට්ටියට භාවනා කරන දිනයක් පැමිණේවා මං යන්න මාත්‍යෝ කියලා මං කියන්නේ. ඊතර මිනිස්සුත් කැමති නෑ මම භාවනා කරන්න යනවා. ඒ වෙලාවේ යන්න හොඳ නෑ. කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. ඒකෙන් පොලිසිය පිළිගන්නේත් නෑ. මොකද ඒගොල්ලෝ කියන්නේ ඒ වෙලාවේ රට ගැන කල්පනා කරන්න ඕනේ, අනුන් ගැන කල්පනා කරන්න ඕනේ. නමුත් මට ලැබිලා තියෙන පණිවිඩය ඔය ඕව කොයි වෙලාවෙත් එනවා. රට පිළිබඳ බය, ආගම පිළිබඳ බය සනාතන දෙයක්. ඔයගොල්ලෝ හිතන්න එපා මේ අපේ කාලේ විතරයි ආවේ කියලා. සිංහල ඉතිහාසයේ දිගටම කියවන්නේ. හැමදාම යුද්ධ. හැමදාම ප්‍රශ්න. හැමදාම බුද්ධ ධර්මවල තර්ජන. ඉතින් ඒව කර කර හිටපු නිසා අපි සතිය පැත්තක දාලා මේ අනුන්ගේ සීනි කරනවා අනුන්ගේ ගන්තබා විශ්වාස කර කර ඉන්නවා. ඒ කලබල මොනවාවත් මගේ හිත නැවත සතියට ගන්න පුළුවන්ද මේක තමයි manussකම මේ සඳහා ක්‍රම සහ විසි දක්ෂිකුත් එකක් තියෙනවා උඹ පොඩ්ඩක් මොලේ පාවිච්චි කරපන් මේ භ්‍රාන්ත රතය පෙරලෙන්න දෙන්නේ නැතුව පාරේ නැත්තර කරගන්න. ඒක ඩ්‍රයිවර් මේ වෙලාවේ කරනා මිසක් පිටිපස්සේ ඉන්න මිනිහා බ්‍රේක් ගන්න බෑනේ ඉතින්. වාහනේ පිටිපස්සේ මිනිහට බ්‍රේක් අල්ලන්නේ නැහැ. ඩ්‍රයිවර් ගාව තියෙන්න ඕන. නිසා මේක නායකත්ව පුහුණුවක් වගේම Tamanට ගැලවෙන්න නම් එක චිත්තක්ෂණයක හෝ මේ අපෙන් බැදීලා තියෙන දේවල් වලින් අපෙන් හිතින් පොඩ්ඩකට අයින් කරලා අඩු ගානේ කායත හිත ගන්න. අඩු ගානේ අනපාන හිත ගන්න අරගෙනලා ඒකත් ගෙවෙද්දි පවා ඇති කරගන්න සතිය ඒක ගෙවාවකල පවා ඇති කරගන්න සතිය නැති වෙන වෙලාවක් එනවනේ ආන්නේ වෙලාවේ සැලෙන්නේ නැතුව ඉන්නවයි කියලා හිතුවොත් මම හිතනවා සතිය පිළිමේ උපේක්ෂා පිළිබඳ හොඳ නිර්වචනයක් ලැබෙනවා කියන්නේ ඉතින් මේක සාමාන්‍යයෙන් සෙන් බුද්ධාගම උගන්වන්නේ නැවත නිවස බලා ආපසු වෙන ගමන ගැන සැලකිලිමත් වෙන්න කියලා අපි හිත නිතරම පිටපයි. ඒක වළක්වන්න බෑ. ඒක කොහොමඩක්වත් වළක්වන්න බෑ. හිතන්නත් එපා. මෙන්න මේ හිත පිට යාම් පිළිබඳ පශ්චාත්තාප වෙන්නේ නැතුව ගිය තැන දැනගෙන ආපහු තමන්ගේ ക്ഷേම භූමියට එන්න දන්නවනම් ඒ අරසාව නැත්තම් ඒ අයිතිවාසිකම අපි අපින් නැති වෙන්නේ කවදාකවත්. ඒ නිසා අශෝකං විරජං ക്ഷേමං අපි මේ ශෝක කරන රජස් සහිත බිය සහිත තැනක බ්‍රහන්ත රතේ ඉන්නකොට අශෝක තැන දැනගන්න ඕනේ. රජස් නැති තැන දැනගන්න. ക്ഷേමේ දැනගන්න ඕනේ. අපේ වර්තමාන මොහොත අපේ ඉරියව්ව අපේ වෙලාවේ තියෙන ආනාපාන. මෙන්න මේ දේ දන්නවනම් ඒ කෙනා ඒ සඳහා මෙහෙවන් ලද හිත ඒ සඳහා හොයන ක්‍රමසා විදිවල කියන යෝනිසමනසිකාරය කියලා. ඉතින් මේක මේ පොඩි ළමයෙකුට කියලා දෙන්න පුළුවන් මේ සති ක්‍රීඩාවක් විදියට. පොඩි ළමයි කියන්න බලන්න ඔයාලට කේන්ද්‍රීය වෙලාවක ආසාවක් ඇති වෙච්ච වෙලාවක කවුරුහරි Tamanට කොනිටන වෙලාවක නැත්නම් Taman කාට හරි කොනිටන වෙලාවක පොඩ්ඩක් බලන්න Tamanගේ හිත දිහා පොඩ්ඩක් බලන්න Tamanගේ කය දිහා බැලුවොත් තේරෙයි ඇවිස්සුනොත් පරාදයි කයට හිත ගන්න පුළුවන් නම් අර නඩුවට උත්තර දෙන්න ඕනේ මේක තමයි ජාග්‍රහණය කරන්න කියලා ඉතින් මේක සාමාන්‍ය ලෝකයා හිතන්නේ නෝන්ජල්කමක් කියලා. සාමාන්‍ය ලෝකයා හිතන්නේ නැහැ නේ උන්ට උත්තර බඳින්න ඕනේ, කරදර කරන එකට උත්තර දෙන්න. ඒ මොන දෙයකින්වත් වෙන්නේ හිත කෙලෙසෙන. Taman නැවත ආරක්ෂක භූමියට හිත ගන්න පුළුවන්කම අපිට උපත්තියම ලැබිච්ච අයිතිවාසිකම. මානවයට උපත්තියම ලැබිච්ච අයිතිවාසිකමක් තමයි මේ ලෝකයා කොච්චර අපි අංජබජල් කරත් කරකොල ඇතෑරියත් Taman නැවතත් හිත අරමුණට ගන්න එක උදාහරණයකට වශයෙන් මම දෙන්නේ උතුරු කට්ට. මාලිමා කට්ටට කොච්චර පයින් ගැහුවත් නතර වෙච්ච ගමන් උතුරට යනවා. ඒකට කියනවා භාවිත මනස කියලා. අභාවිත මනස කියන්නේ නිකන් යකඩ කැලකට ගැහුවොත් ඒක එතන හිටිනවා. එයාට ආපහු උතුරට හැරෙන්න ශක්තියක් යාට නැහැ. පොල් ගෙඩියක් වතුරට දාන්න ලබු පැත්ත උඩට එනවා. ඒක ස්වභාවය. ලබු පැත්තේ හැම ගිල පැලකෙරුවොත් උඩට එන මොරෙය ඇඹරෙන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්න නැතුව මේ කලබල කරපේකනත් එක නඩු කතා කරන්න ගියොත් එහෙම වෙන්නේ ඒ මනුස්සයා දිනුවා. ඒ වෙලාවට බොහොම නිහතමානී වෙලා යටහත් පහත් වෙලා මට කරන්න තියෙන එකයි මම නැවත මගේ හිත අරමුණට ගන්න ඕනේ මගේ හිත ക്ഷേමයට ගන්න ඕනේ විරජ නිර්මල තැනට ගන්න ඕනේ කියලා ඕනෙම තැනක තමන්ගේ ക്ഷേම භූමිය මොකද්ද නිර්මල තන මොකද්ද? නික්ලේශී තන මොකද්ද කියලා දන්නේ නැති මිනිස්සයයි තිරසනාගේ අත්ත කිසිම වෙනසක් නැහැ. මම නැවතත් කියනවා. කලබලයකට ගැලෙසකට හිතපත් වුණාට පස්සේ මගේ නිර්මල තන මොකද්ද? ക്ഷേමේ මොකද්ද? නික්ලේශී තන මොකද්ද කියලා දන්නේ නැති කෙනයි තිරසනාගේ කිසි වෙනසක් නැහැ. දන්න කෙනා සුතවත් ආර්ය ශාවකෙක් කියලා කියන්නේ. මොකද බණක් අහලා තමයි මේක තේරුම් ගන්න. ඊට පස්සේ භාවනාව කියන්නේ හිත පිට යන එක නතර කරන එක නෙවෙයි. පිට ගියාට පස්සේ දැනගෙන Taman ඉන්න තැනට දන්නවනේ දැන් මෙතන කෙලෙස් මෙතන නැහැ කියලා ආනේ පාර දන්නවනම් ඒ මනුස්සයා වළක්වන්න බෑ. බුදුජානක කියනවා මායයත් මෝහණයටපත් වෙනවා කියලා ඒ මනුස්සයත් එක්ක. මාරත් ප්‍රමෝහණං කියලා කියනවා. එයා වැරදුනාට කනගාටු වෙන්නේ නැහැ. වැරදිච්ච තැන ඉඳලා හදන තැන ඉගෙන ගන්න. අද කිසිම අධ්‍යාපනයක ඔක උගන්වනවද කියලා බලන්න. මොන අධ්‍යාපනයකට උගන්වන්නේ? අපි මේ වෙච්ච එකට කනගාටු වෙන්න, ඌට විරුද්ධව මානවයිති වාසිකම් කතා කරන්නයි, නඩු දාන්න, හොම්බරි වෙටෙන්න ගහන්නයි උගන්වන්නේ. වෙන්නේ මොකද්ද? තවත් කෙලෙස් වැඩෙනවා. බුදුජානනාතර ගහන්න කවුරක්වත් නැහැ. උන්වහන්සේ මොන කවුරු වෙලා කරදර කරන්න හැදුවත් උන්වහන්සේ Taman දිහා බලනවා මට කරන්න තියෙන ප්‍රාන්ත රත්යක ඉන්න රීදුරෙක් වගේ පෙරලෙන්න දෙන්න එපා මේක. tempat කරගන්න බෑ. එහෙම නැත්නම් කුණාටු අපිලා නැව උපදින්න යන්න එපා. නැව නැංගුරක් දාන්න. කුණාටුට පස්සේ යන්න පුළුවන්. දැන් කුණාටු වෙලා නැංගුරක් දැන් දාන්න තු උපදින්න ගත්තොත් පෙරලෙනවා. ඒක නිසා අපට අද වෙලා තියෙන්නේ ඒ එනේන කරදරය උපේක්ෂාවෙන් බලලා සතියෙන් බලලා යෝනිසමනස්කාරයෙන් බලලා මේක ශිල්පයක් කරගන්න මේක කුසලතාවයක් කරගන්න මේක පිනක් කරගන්න දන්නේ නැති නිසා අපි යාප් වෙනවා එක එක නාගාට ගිහිල්ලා කතරගම දෙවියෝගාවට ගිහිල්ලා කියනවා අනේ අනේ මට බබෙක් හම්බ වෙන්න කනුකම්පා කරන්න කරුණා කරන්න බබ හම්බුනාට පස්සේ කියන බම්මනේ හම්බුනේ අනේ මෙයාට ඥානෙ පහළ වෙන්න අනේ ඥානෙ හම්බුනාට පස්සේ කියන ඊ අම්මා තාත්තා මරන්න හදනවා දරුවා දැන් දරුවට මේ කනුකම්පාව උපදවලා දෙන්නේ දෙයයන් ආන්තරුණත් අප්පිරිය වෙලා දැන් පැත්ත බලාගෙන මම ඊයේ පෙරේද ගියා කතා කරා. දැන් දෙයයන් කතා කරන්නේ සිංහලෙන් කතා කරා. අපේ සිංහල කට්ටිය පූජා කරන්නේ ඒ වට තියෙන එක හරියන්නේ දන්නේ නැති දෙමළ භාෂාවෙන් නම් කිව්වනම් මන්ත්‍රේ හරිය. සංස්කෘතෙන් හරි පාලියෙන් හරි සිංහලෙන් කතා කරන්නේ දෙයියෝ මොනව කරන්නේ? අපි බුදුහාමුදුරන්ගේ මොනවද ඉල්ලන්නේ කියලා බලන්න දැන් ගිහිල්ලා මල පහනක් තියලා. මේ මල්ලාසනේ දන්නවනම් මේ මල තියෙනකොට මොනවද හිතලා දෙන්නේ කියලා මල්ලාසනේ වහ කාලා නැහිනවා. මේක ළඟට ඇවිල්ලා කාම ආසාව ලිස්ට් කරන්නනේ මේ මල් ගෙනල්ලා තියලා ඉල්ලන්නේ. මේ මල යම්සේ මැරී යන්නේද එලෙස මම මැරී යන්නේ කියන එක නෙවෙයි තියෙන්නේ. මලසුණු ගාවට ඇවිල්ලා මට මේ මල් ටික තියාගන්න මට අරක දෙන්න මේක දෙන්න කියන එක නේ කරලා කරන්නේ. ඒ වෙච්ච දෙයට කවදාකවත් Taman උත්තර හොයන්නේ නැහැ. ඒක දෙයයන් ආංශයට කියනවා. ඒක බුදුහාමුදුරන්ට කියන මොනතරම් තුච්චකමද මනුස්සයද? ඔක්කොම ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්න බෑ. මේ පුංචි ප්‍රශ්නකදී හරි ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා ලියලා තියෙනවා. උඹට ධර්මයෙන් තොර මොන මගෙක් තියෙද? ප්‍රශ්නයක් ආවිලා ධර්මයේ බලපං. උපේක්ෂාව බලපං. අපි ඊගාට හැදෙන්න ඕන එක බලපන්. බලන්න ගිය ගමන් ඒ ක්‍රමශාවිදි ලක්ෂිකුත් එකක් තියෙනවා. අපේ මොලේ කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ අපි ඒ වෙනුවට එක එක නියෝජිතය හොයාගෙන යනවා ප්‍රශ්නට උත්තරේ මේක හොයන්න ගත්තොත් යොජ්ජමංස්කාරය යොදලා ප්‍රශ්න නිසාමයි අපිට ඥානෙ පහළ නිකන් ඥානයක් කියලා එකක් නැහැ. අපි විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ගන්න කියන ඥාන ඒ ඔක්කොම කුණු වෙච්ච දේවල්. ප්‍රශ්නයක් ආපු වෙලාවේ ක්‍රියාත්මක වීම සඳහා ඇති ඥානය තමයි ඒකට appropriate technology කියනවා අවස්ථානෝචිත ප්‍රඥාව කියනවා ඒක දැන් ඇත්තෙම නැහැ ඔක්කොම එක එකනට බාර දීලා ප්‍රශ්න නීති ප්‍රශ්න ගන්න නීතිඥයන්ට බාර දෙනවා සල්ලි ප්‍රශ්න ආවද බැංකුවට බාර දෙනවා ලෙඩක් ආවොත් දොස්තරට බාර දෙනවා දීලා අපි හිතනවා වැඩේ හරියයි කියලා ඔය එක්කෙනෙක්වත් ඔයගොල්ලෝ හිතනද මේ අපේ සුභ සිද්ධිය සඳහා ආයතන පිටවල තියෙනවා කියන්නේ එක්කෙනෙක්වත් උක්සියෝ මකරේ අපිට කරදර පිටහකින් කතාන කන්දින જાතිය බුදුහාමුදුරුවෝ විතරමයි අපට සාන්තිය තියෙන්නේ සරණට තියෙන ප්‍රශ්නයක් ආවම බුදුන් සීපත් කරපන් ධර්මයේ සීපත් කරපන් සංඝයා සීපත් කරන එකට උඹ කරන්න ඕනේ කරපන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා බගාපැත්තල අනේ බුදුහාමුදුරේ මන් නිවන දෙන්න කිව්වනම් මොනෝ කරයිද විශ්වාස නැහැ ඔබට ඕනදී ඔබ කරගන්නව වෙනුවට බුදුරජාණන්සේ ඉන්නවා පූර්ව ආදර්ශයක් වෙලා පුබ්බ නිමිත්තම් පුබ්බාදස්ස මේ පූර්වාංගම වෙලා. නමුත් බුදුජාන දන හැම කෙනෙක් ළඟම මේ ශක්තිය තියෙනවා. ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නෙට උත්තර යන්න තියෙනවා පැහැදිලිවම තියෙනවා. මේ ළඟදී ඒ ගෝයෙන්ක භාවනා කරන හිරකාරයින්ට ඉන්දියාවේ ගොඩාක් වැඩ පිළිවෙල කර ඒක හිරකාරකෙන් අහලා තියෙනවා. භාවනා කරාට පස්සේ මොනවද කියන්නේ කියලා. එයා කෝල යම් කිසි කෙනෙක් කියනවනම් මෙන්න මේ ප්‍රශ්න විසඳන්නම බෑ කියලා බඩපතලයි කියලා ඒ කියන එකම තමයි මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ කියලා මට හිතනවා කියනවා. එච්චර. කවුරු හරි කියනවා මේක විසඳන්න ප්‍රශ්න කියලා ඕම ගහපු ගැටයක් තියෙනවා. ඒ තරම්ම අද ලෝකේ ෂටයි මායාවයි. ඒ නිසා සරණක් ඉල්ලන්න එපා කාගෙන්වත් බැරිම නම් මිසක්. තරණක් වෙන්න කවුරුත් නැහැ. කවුරු ඒ මනුස්සයෙක් තියෙන්නේ අපිට වැඩි දුකක. මුකික්කත් නැහැ. කාටවත් උදව් කරන්න කෙනෙක් ඇත්තේ නැහැ. Tamanටවත් කරගන්න බැරි කෙනෙක් ඉන්නේ. ඒ නිසා පුළුවන් වෙලාවට හොයාගෙන යන උදව් කරන්න. වෙනම කතාවක්. නමුත් Tamanගේ වැඩේට මේ සතිය ඇර, මේ උපේක්ෂාව ඇර, මේ යෝනිසමංස්කාරය ඇර වෙන්න මොනවා හිතුවා. ඒක ගසාගෙන ගන්න වෙනම ආයතනයක් ලෝකේ අද තියෙනවා හැදිලා. සතියේට උපේක්ෂාවට යෝන්සෝමස්කාට හිත දැම්මොත් අපි කාටවත් ගසාගෙන කන්න බෑ. කාටවත් බෑ අපිට එකෙන් උපයා උපයා ගන්න. ඒකට හරි තරහයි මිනිස්සු. කෙනෙක් ස්වාධීන වෙනවා දකින්න, ස්වෛරී වෙනවා දකින්න, සතිය ගැන කතා කරනවා දකින්න කිසි කෙනෙක් කැමති නෑ. ඒ නිසා කිසි දවසක හිතන්න එපා මේ උපේක්ෂාව වගේ නැත්නම් උපේක්ෂා සම්පෝච්ඡංගය ජනප්‍රිය මාතෘකාවක් වෙයි කියලා වෙන්නෙම නෑ. කොහොම වෙන්නේ? කිසිම දවසක ජනප්‍රිය මාතෘකාවක් වෙන්න බෑ. නමුත් මතක තියාගන්න ආර්ය ලෝකයේ ආර්ය විවරය ඉතාම ජනප්‍රිය මාතෘකාවක්. මේ සාමාන්‍ය ලෝකයේ උපේක්ෂාව කියන්නේ නෝන්ජල්කම, බයපක්ෂකම, බය අදුගතියක්, ආත්මාර්ථකාමී. සර්වඥාන්සේක නෙමෙයි කියලා කියන්නේ මුළු සංසාරේ මේ මේ මේ දර්ශනය අපිට දැකලා නැහැ, අහුවෙලා නැහැ. ඒ නිසා අපි මේ උපේක්ෂා කරනවා කියලා කියන්නේ කරන්න දෙයක් නැතිකමට කරන දෙයක් කියලා. කවදාකවත් නැහැ. කරලා කරලා කරලා අන්තිමටම ගන්න තීන්දුව තමයි වෙච්ච දේ බාරගත්තා මෙතනින් ගොඩ වෙන හැටි බලනවා කියන මිසක් මේ වෙච්ච දෙයට චෝදනා කරන්න යන්න එපා. ඒක නිසා මේ දෘෂ්ටි කෝණය මුළු ත්‍රිපිටකයම කියවපු සුද්දෙක් කියලා කියනවා බුදුජානනාංශගේ 84000ක් ධර්මස්කන්ධේ කිසිම තැනක අයිතිවාසිකම කියන වචනේ සඳහන් කරලා නැහැ. කිසිම කෙනෙකුට එහෙම අයිතිවාසිකමක් නැහැ. අයිතිවාසිකම තියෙන්නේ දුක් විඳින්න විතරයි අපට. මනුස්සයෙක් ලැබුණා දුක විඳපන්. උනාට පස්සේ අහන්නත් එපා කායින්වත් උඹ උඹ ගැලවුම් ක්‍රමේ හොයාගනි ඇති වෙටි ඒකට කාටවත් වෙනස් කරන්න බෑ ඒ වගේ අපි හිතමු තව කෙනෙක් ගැලවුම් ක්‍රමේ හොයන්නේ නැහැ සීලයක් රකින්නේ නැහැ දන් දෙන්නේ නැහැ. කවදාකවත් යත් එක්ක විරුද්ධ වෙන්න යන්න එපා. අපිට එහෙම විරුද්ධ වෙන්න අයිතියක් නැහැ. මට යව ගලවන්නත් බෑ. මට යව හදන්නත් බෑ. චිතිකට විරුද්ධ වෙන්න ඕනෙත් නැහැ. අවිරුද්ධ භාවයක් මේ උපේක්ෂාම යන ගතියක්. ඒක නිසා එදයි අදයි. නැත්නම් සරුවචාන්සේ බුදු වෙච්ච අපේ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ පටන් ගන්න සාරිපුත් ආදී මහා ස්වාමීන් වහන්සේලා සෝපත් වෙච්ච ලෝකේ අපේ ලෝකේ ප්‍රශ්න උග්‍ර වෙලා තියෙනයි කියලා බොරුවක් හඳ යන්න එපා. ප්‍රශ්න හැමදාම ලෝකේ ප්‍රශ්න ඔච්චරම තමයි. ඔගේ හෙට කියලා වෙනසක් වෙන්නේ නැහැ. මෙහි ඉඳලා බැලුවොත් ලෝකේ අනික් කෙලවරේ වෙනසකුත් නැහැ. හැම තැනම තියෙන මෙච්චරමයි. අපි මේ උපේක්ෂා වෙනුවට විවිධ උත්තර හොයන්න ගිය ගමන් පෙරකුවක් පිටිපස්සේ දුවන එකෙක් වගේ දුවලා දුවලා හති දාලා නැහැ. මේ තියෙන தත්ත්වෙදිම පුළුවන් තරම් උපේක්ෂා වෙලා කරන්න තියෙන සතිය පිහිටවන එක නැත්නම් මේ ඉන්නේ ඉරියව්ව ආනාපානට හිත ගන්න එක. ඒක නැති වුණත් කමන්නේ. පුළු පුළුවන් වෙලාවේ මේක කරන්න ඕනේ කියලා බැලුවොත් මෙතන ඉන්න කාගේවත් දෙන්නෙක් අතර ඒකට තියෙන හැකියාවේ වෙනසකුත් නැහැ. ඔක්කොටම සමාන හැකියාවක් තියෙනවා. ඒකේ නෑ මේ ඥාන පිරිමකමක් බාල මහලු කතියක්. ඒ නිසා කවදා හෝ යෝනිසෝමනසිකාරයේ තේරුම් ගත්තොත් ඒ ආරම්භක පාඩම තමයි සතිය, අන්තිම පාඩම තමයි උපේක්ෂාව. හැබැයි මේ අන්තිම පාඩමේ තියෙන උපේක්ෂාවේ තියෙන ලක්ෂණ සතියේ තියෙනවා. සතිය මතුවෙච්ච කොයි දෙයකටවත් වර්ග කිරීමකින් තොරව බලා සිටීමේ ගතිය තියෙනවා. ඒ නිසා ආධුනිකයට හරි අමාරුයි සතිය තේරුම් ගන්න. ඒ නිසා ආධුනික උපේක්ෂාව දක්වා යද්දී මේ සතිය හත්තට පොලක නැවත නැවත වර්ණ කරනවා. නැවත නැවත නිර්වචනය දෙනවා. නැවත නැවත තේරුම් ගන්නවා. මේ පුලින් පටන් ගන්න සතිය නෙවෙයි අවසානයේට යනකොට තියෙන්නේ. ආන්න එක වෙනස් වෙන්න එක නාට කියනවා අනිච්ච සංඥාවෙන් යන කෙනා කියලා. මේ පටන් ගත්ත සතියෙම දිගට ගෙනියනවා නම් එයාට ප්‍රගතියක් නැහැ. එයා නිච්ච සංඥාව කොටු වෙනවා. ඒ නිසා සතිය කියන එක කොලේක ලියන්න පුළුවන් එකක් නෙවෙයි. ලිව්වනම් ඒ නිත්‍ය භාවයට සත්‍යච්ච සතියක්. සතිය කියන එක නිටතරම වර්ණනවා. නිතරම නිර්වචනය වෙනවා. විපරිණාමයකටපත් වෙනවා. එතකොට මේ යෝගාවචරය එnde end end අලුක සාදාලා නැගිටිනවා. ඒකෙනත් එක්ක සජීවී ධර්මයක් පවතින. ඒ නිසා මේ හිර උදා වෙන්නේ ඉස්සලා අරුණ නගින්නාසේ උප නිමිත්ත උපකරණේ විදිහට යෝනිසෝ මනසිකාරයේ පහළ වුණා නම් එයා ළඟ දකින්න පුළුවන් ලක්ෂණ දෙකක් තමයි කවදාවත් අයිතිවාසිකම් ඉල්ලන්න කතා කරන්නේ නැහැ. ඒ වගේම Taman වෙත පැමිණෙන කිසි දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ. ඇයි මෙහෙම වුනේ කියලා ප්‍රශ්නයක් නැහැ. භාවනා කරනකොට මතුවෙන හැම දෙයක්ම ධර්ම. මතුනේ ඇයි කියලා අහන්නත් එපා. මම මෙච්චර භාවනා කරා ඇයි මං සෝවාන් වෙන්නේ නැත්තේ කියලා අයිතිවාසිකම් කතා කරන්නත් එපා. එහෙම කරන්න පුළුවන් මොකුත් නැහැ. ඒ නිසා අපි අතර තියෙන මේ අයිතිවාසිකම් සම්ඩු කරන රටනත් වෙත පැමිණිච්ච දෙයට විරුද්ධ නොවීමත් අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව සාමාන්‍ය වචනෙන් කියන්න තියෙන්නේ මේකයි. ඉතින් මේක පුළුවන් තරම් එක්කෙනෙක් වැඩුවොත් ගෙදරක, එක්කෙනෙක් වැඩුවොත් කන්තෝරුවක, එක්කෙනෙක් වැඩුවොත් විශ්වවිද්‍යාලයක ඒ මිනිස්සයා වාහනයක shock absorber එක වගේ. එන ඕනේ කම්පන වේගයක් ගන්නව අනික් අයට හැලහැප්පිලි එන්න දෙන්නේ නැහැ. වාහනවල තියෙන හොඳම වාහන වල තියෙන අමාරුම පද්ධතිය තමයි සස්පෙන්ෂන් සිස්ටම් එක shock absorber එක. එක කකුලක් වල එක රෝදයක් වලට වැටුණට ඇලහැප්පිලි නැතුව දරනවා. අන්නේ මේ දැරීමේ ශක්තිය තමයි උපේක්ෂාව තියෙන්නේ. ඉතින් අපේ වාහනේ ඒක තියෙනවා. මනුෂකම ඒක තියෙනවා. කිසි කෙනෙක් එක වැඩ ගන්නෑ. ඒක නිසා එන එන කරදරයක් අනුව නැවත නැවත තමන්ගේ හිත යහමකට ගැනීමේ ක්‍රමේ තේරුම් ගන්න යම් කිසි කෙනෙක් මානසිකාරයේ හරවගත්තොත් සතිය හරහා එයාට මේ වාහනේ සස්පෙන්ෂන් වාහනේ ශුකප්සෝබ උඩට වැඩ කරන කෙනෙක් වාහනයක පදවන රීදුරෙක් වගේ එයාට තේරෙන ගමනේ පහසු. ඒක නිසා මම දැන් පටන් අරගෙන අපි පැයකට වැඩි වෙලාවක් කරන් තියෙනවා. සියලු දෙනාගේම වාහන ඔටද හොඳ ශුකප්සෝබරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ධර්ම දේශනා නිමා මෙතනින් සටහන් කරනවා ශීල දෙනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා